අවසරයි ස්වාමීන් වහන්සේලා අවසරයි පළවෙනි ප්‍රශ්නේ කියන්නේ සක්මන් භාවනාවේදී රූප සඳහා ත්‍රිලක්ෂණය මෙනෙහි කළ හැකි ආකාරය පහදා දෙනු මැනවි. මුලින්ම සඳහන් කරන්න පුළුවන් කවරි සක්මන් භාවනා කරනකොට තියෙන අත්දැකීම පිළිකර කරන්නේ නැතුව ආත්මයෙන් විශ්වාස කරනවා ආයෙත් පස්මාවේ කියන්නේ සාධනෙ කියනවා බයන සක්මන් භාවනා කරන කෙනෙක් මේ කතා කරන්නේ මේ භාවනා කරනකොට මොනවද අත්දැකීම් දී කියනවනම් ඒ අනුව ඉස්සර ගන්න පුළුවන්. ඒ නැතුව කියනගත්තොත් ලාභමට යුතුමනාව කර්මයක් කියන්න වෙන්නේ ඒක. අපි භාවනා කරන දේශකට වටින්නේ ඒ සාධකීම් ඉදපත් කළොත් විතරයි අපිට ඒ විග්‍රහ කරලා කියන්නේ. මොකද භාවනා ප්‍රතිඥාදාලන්නේ නෙමෙයි. අපි යන පන්තිකට වහක් භාවනා කරලා පස්සේ ඒ විදිහට ප්‍රවත්නා විදිහට කරනවා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ආනාපානසති සතිය වැඩිීමේදී ඉක්මනින් සරල දෙනී යනවා මීට ටික වෙලාවක් එසේ දිවි කටට කෙලවුණ ගැටියක් ඇති වෙනවා එවිට එවිට කෙලගිනින සිතක් ඇතිවේ ඒ ක්‍රියාවෙන් පසුව නැවත උස්ම දැනෙන්න පටන් ගන්නවා නැවතත් මේ ක්‍රියාව එලෙසම සිදු වෙනවා මේ தත්ත්වය දිගින් දිගට පවතිනවා ඒ ගැන වහන්සේගේ විමසීමක් කරනු කැමැත්තේ වහන්සේ දුන්නාසුව පතේ මේ කිසිල ප්‍රකට ලක්ෂණස් කාර්යයක් කියන කතාවක් වෙන්නේ ආනපනසති වලදී පවතින්නේ මේ ගණාගේ මේ භාවනාවෙන් නම් විතර පිළිවෙලක් නැහැ නමුත් මේ ආනපානී පේන වෙලාවේදී කොහොමද ඒක පේන්නේ කියන එක නැත්නම් තොරතුරු අත්දැකීම් ටික දෙන්නේ නැතුව විශ්ල කරන්න අමාරුයි. නමුත් ටික වෙලාවක් මේක වෙනිච්ච දේ නොබෙනිච්ච පාඩපත් වෙනකොට අර මේ අවධානය කටට ගිහිලා කෙලවන කතියක් ඇවිල්ලා මිලින්ද හිතනවා. ඒ නිසා අනපාණි අපව පේනවා කියන එකයි තියෙන්නේ. අවශ්‍ය වෙන්නේ ඔබ නොවිලක් පුළුවන්. ඒ නිසා මේ වෙන තොරතුරකට ආශ්‍රව ප්‍රසන්න පේන වෙලාවේදී කොතනද පේන්නේ නැත්නම් කොහොමද පේන්නේ එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස දෙකතර වශයෙන් කොහොමද කියන අත්දැකීම් ටික නොලියන්ට තමයි අපි හිත ඇදලා තියෙන්නේ. මේ භාවනා කරන අපිට කියන්නේ අත්දැකීම් ගෙලි කරන්න අවස්ථාවක් කරගන්න මේ මංගලදී. අංගක ගමන් මාරපයි. ඒ නම් භාවනා කියලා වශයෙන් ආශ්වාස වේදීමයි ප්‍රශ්වාස වේදීමයි ඉස්සර පස්සෙන් සම්පන්න කරනකොට කොහොමද වෙන්නේ කියලා ඒ තොරතුරු ටික තව කෙනෙකුට විශ්වාස කරලා කියන්න පුළුවන් නම් කියනකොටම මම කාරණා වෙනවා. තවගේ ස්වરૂපේ තමයි අව කරන්නේ ආනපාන කියලා සම්බන්ධ කරලා ඒකෙදි මට එන්නේ නොකිය ඊට ඒක මට ඉන්නකොට ගොඩාක් තොරන් ගන්නවා. ගොඩාක් විශ්ව කතා කරනවා කිසිතරම් කියනවා. ඒක අපි මේ භාවනා කරනකොට සීලවල බහා කරලා අසත් ප්‍රසාර දීක දාලා එන්නද මොනවා ප්‍රශ්නයක් විසඳන්න ඉතින් වැටෙන්නේ මොකක්ද කියන එක කියන්න බැහැ නේද? සාමාන්‍යයෙන් ගොළුෙක් දැකපු හීනයක් වගේ විතරයි බලනවා. ඒ ගොළුගේ හීනේ හෙලිකිරීමක තමයි මේ සිතු වැඩගෙන සිල්ලාගෙන එක කරන්න බැහැ කියන එක විශ්වාස කරන්නේ. අපේ ධර්ම සාකච්ඡා කරන්නේ අපේ නිහතමානීකම පෙන්නන්නයි. කායවෘත්ති පෙන්නන්නයි. අපේ පොත්පත් වල විදිහට කරන්නේ. එතන මේකෙදි මම කියනවා අනිද්දාට එහෙම වාඩි වුණාට පස්සේ ඒ කියන්නේ පස්සේ ආනාපාන වර්ධනය වෙනකොට ඒකට කොහොමද ආනාපානයි ආස්වාද ප්‍රසාසයේ වෙනස එන්නතන් මෙහෙම කියමු ජීවිතේ පොරොත්තු අල්ලගෙන පොඩි කියනවා කියලා කියනකොට වැටෙන එකයි ආස්වාසයේ අතර වෙනවා කියලා කියනකොට දැනදී ආස්වාසය අතර වෙනවා කියලා හරි මේ කියලා කියන වැටෙන ආකාරයට සාපේක්ෂව මේ ආස්වාසය නෙවෙයි කියලා කියනවා මේක ආස්වාදනද මේ ආස්වාදය කියලා නෙවෙයි කියලා නේද? මේ ප්‍රස්වාසයයි ආස්වාදයයි නෙවෙයි කියලා නෙවෙයි කියලා අන්නේ දේ කරලා ඉන්න එකයි මම මේ කරන්නේ. මේ ඉදිරියට යන පාඩමක් මම ඉගෙන ගන්න වාරක් කරනවා. තමන් භාවනා කරන්නේ අපැති මෙලියෙ පෙන්නන්න හැකියි. නැත්නම් බබා හම්බෙන්නේ ඉස්සලා ඒක කියන්න තේරෙන්නේ. අම්මිට බබා බාලා කරලා කියන්න පුළුවන් වෙන්නේ පුරා මෙන්න කේන්ද්‍ර කියන ගාන ලක්ෂණයි කියන්නේ. බබාවට වෙන්නන්නේ නැතුව නැකත් අහන්න එනකොට අල්ලපිරු රුපියල් ගණන් කරන කාර්යයක් කරනවා. ඉතින් මම නම් මම කියන්නේ. ඊට පස්සේ මට කියනවා මේ වටේ තෝ වනිනවා. අසාධාරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පළවෙනිම පය දැරීම දැරීමක් සිදු යොමු කර ඒ ටික වෙලාවක් කරගෙන ගොස් නැවත පය එසවීමට සිදු යොමු කරමි එයද ටික වේලාවක් කරගෙන ගොස් නැවත পায় දැඹීම හා එසවීමට සිදු යොමු කරමින් එවිට මෙම ක්‍රියාව නොනවත්වාම කරගෙන යාමට ආශාවක් ඇති වූ අතර එමගින් සතුටක් ඇති වේ. මේ ආකාරයෙන් සක්මන් කරන විට සිත පිටගිය සැනින් ශරීරයේද අතරවන බව දැනෙන විට සිතට මහත් අනාසල්ලක් ඇති වේ. ඒ බෝලයක් නොනවත්වාම පල්ලයට ගැසීමේදී ඇතිවන සතුටෙන් මේ දිගටම කරගෙන යාමේ ආශාවද බෝලේ අතින් ගිලියෙද්දී දැනෙන කනස්සල්ලට සමාන බව පියද සක්මනේහි ඇතිවන බව හැඟේ. ගරු ස්වාමීන් වහන්සේ බෝලේ ක්‍රීඩා කිරීමේදී හා සක්මන් භාවනාව කිරීමේදී හිතට දැනෙන සතුට හා කනස්සල්ල සමානයයි හැඟෙන බැවින් මා කර ඇත්තේ භාවනාවක්ද එසේ නැතිනම් ක්‍රීඩාවක්ද යන්න ගැටලුවකි. මා කයano සිත යොමු කර ඇතිද නැතිනම් සිත anu කය යොමු කර ඇතිද යන්නද ගැටලුවකි. ඉන් අනතුරුව සක්මන් භාවනාවේදී পায় මම මට পায় තැබීමට පවණක් සිත යොමු කළ මේ විට එවිට එවිට අවට ඇහෙන ශබ්දවලට සිත ගිය අතර එවිට දැන් ඇති විදිහට දුකක් දැනුනේ නැත ඉන් අනතුරුව නැවතත් සක්මනට සිත යොමු කරගන්න හැකි විය දීර්ඝ වශයෙන් යම් සක්මනේදී සිත යොමු කරගෙන සිටින විට ශරීරයේ එක් පැත්තකට ඇදෙමින් යන බවක් දැනිනි. එසේම ශරීරයේ මනා වරක් බව දැනිනි. සක්මනේ වේගයේ කෙමෙන් අඩුවන බවක්ද දැනිනි. සිතට පාළු ගතියක් තවදුරටත් සක්මන් කිරීමේ අපහසුතාවයක් දැනිනි. එවිට සක්මන් කිරීම නතර කෙලිමි. ගරු ස්වාමීන් වහන්සේ පෙර සක්මන් කළ ක්‍රමයේ සහ මේ ක්‍රමයේදී සිතට දැනුණු දෙය හා ශරීරයට දැනුණු දෙය දෙආකාර වේ. මේ නිවැරදි ක්‍රමයේ කුමක්ද යන්නත් මෙම ක්‍රම දෙක වැරදිද යන්නත් දැනගන්න කැමැත්තේ. මේ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේක තමයි ප්‍රශ්න දෙකේම තියෙන අද මේ මම කරපු විවේචනය කියන විවේචන කරන්න ඉඩ තියෙනවා. ඒ සක්මන් කරනවා නැතිව බැලුවා. අතුමත දීම බැලුවා. නැත්නම් බැදීම බලලා ඔසීම බැලුවා. වැටෙන දේ මුක්තියන්ත ලස්සන වචනයක් තියෙනවා. අදනේ පුරාවට අපිට කියනවා වැටුනේ මම කියනවා කොහොමද කියලා දන්නේ. දක්ෂ කියනවා කොහොමද දක්ෂ කියලා දන්නේ. මේ බැදීම මේ එසවීම කියලා වේක කරලා දාන්නේ අපි හඳුනාගෙන අපිට දැනීමක් තියෙනවා. අපේ හිත හැදිලා තියෙන්නේ මෙන්න මේක නොකිය ඒකගේ ගිහිය කතා කතා කරන සම්බන්ධිතේ කතා කරනකොට විතුරා දේව කතා කරනවා. ඒක අනිවාර්යයෙන්ම පිටපස්සේ තියෙන සැකඩේකම. යම් වෙලාවක යම් කෙනෙක් මේ භාවනාවේ දවසනන්ති තියෙනවානේ. ඒ ඇතුළතට ඉත ගණන් කරගෙන ඒ විදිහට එළදෙසි අප්‍රමාදීව කටයුතු කරනකොට වැටෙන දේ බුදුහාමුදුරුවෝ සද්ධර්ම වාදී. ඒකට අදකින්නට කවුරුයක් නොකර ඒ මොන වෙන කතා කළා ඒකයි උරු කතා කරන බොමුටි ගොන්නේ කියන්නේ සියල්ල බහ ලැබලා ආශාසු ඉස්ලාමාවාසී ධර්මගී ආශාසී කියන එක දන්නා උනාලට එන්නේ දන්දා කියන්නේ මොනවද දැනෙන්නේ? ඒකේ ප්‍රසආසි කොහොමද වෙන්නේ කියන කතා කරනවා නම් ආගෙන ඉන්න ගමන් ඕක අසල සංවේදනය කරන හොඳට තේරෙනවා කියන්නේ. ඒක තමයි සැකේ ඉන්නේ. ආසාවෙන් ආසාවට එන්නේ මොනවද සැකේ ඉන්නේ මේ මම කියනකොට මම ඉන්නවට එනවා. අපේ ජීවිතේ වැටෙනවා කියනකොට මේ පාන ආකාරවල කියන්නේ සැකේ ඉන්නවා. ඒක නම් කියන වැටුන්නේ නැහැ. වැටීමේ නෙමෙයි ඉතිරියෙන්නේ ඒකට අපි මේක වළක්වලා වෙන වෙන දේවල් කියන්නේ ප්‍රශ්න හදන්න ඉන්නේ අය ඉතින් විඥාන කාරිකවා ඉතින් මේ චාපලකතිය ඉතින් මේ වචනකතිය නැතුව මම මේ යකඩයක් අල්ලන්නේ ඉනි තරගතියක් මම දෙන්නේ ඒකට සීතලක් දැනෙන්නේ කියලා කිව්වම කාටවත් ඒක ප්‍රශ්න කරන්න යන්න මම පසු ඉතින් පොරාලේ කරනවා තියෙන පැටලිලා කියන්නේ. ආපත් එක බලන රස්නින් සත්‍යය කියලා කියන්නේ. ඒකෙන් මුලින්ම චතුරාර්ය සත්‍ය වගේ. මේ නොකියන්නයි අපේ කතාව. අත්දැකීමේදී අදහන්නේ. අපි හිතනවා මේ රටේ වෙන මොකක් හරි ඉන්ද්‍රජාලයක් ඇති මොකක් හරි සංවිධානයක් ඇති වෙන. ඉතින් මේ ප්‍රශ්න තුනේම මේ දුර්ලභම කියනවා. ඒ සමාජීය ඉන්නවා. මේක කාගා දෝෂයක් නෙවෙයි තමයි අපි කතා දෝෂේ කීතු කාරණා කියනකොට වලින් මොනෝ කතා තමයි යන්නේ. ඒකයි සම්මතලාප පාගාමි අතුරු කරගෙන කියලා තියෙන්නේ. දැන් ওই කාරණා කියන්නේ නැතුව ඒක පේනවා අපි ධර්ම සාකච්ඡා කියනවා අපි අදාළ අධ්‍යයනය මසලිය හැකි සත්‍යයේදී වෙනදිවන් කතා කරන සැක ආශා ඇති කරනවා. ඒක නැති කරන්න අපි හිතර ගන්නවා, ජීවිත ගන්නවා, අනිෂ්ඨාන කරන්න ඕනේ. වාඩිලා ආස්වාද කරනකොට ඒ ආස්වාදයෙන් මට කොහොමද වැටෙන්නේ? ආස්වාදයෙන් විතරක් තනි කරවත් දෙන්නේ. සක්මන් කියනකොට අය කියනකොට මොනවද මට වැටෙන්නේ කියලා ආනාම නොදැනවා කියන එක නෙවෙයි මම අභියෝග කරන්නේ. ඒකෙට නෙවෙයි මොකක්ද වෙන්නේ? ඒක නෙවෙයි රචනය තියෙන්නේ. ඒක කවදාකවත් ප්‍රශ්නයක්. ඒකේ තරම විශ්වසනීය දෙයක් ඊට කියන්නේ වේදනාවක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න කරුණු කරනවා. ඒ වමට හිත තිබ්බත් අපව හිත තිබ්බත් ඇති ඇති ලැබීම හේතු තිබ්බත් ලැබීම හේතු තිබ්බත් පොඩ්ඩක් හරි එක සිද්ධියක් හරි දැනෙන අත්දැකීම් ටික සභාගත කරන්න ඉන්නේ. ඒක හොඳ උත්තරයක් වෙන්නේ පිළිගන්න භාෂාවක්. හොඳ ගැම්මක් නැම්මක් වෙන්නේ. කෙනෙක් හරි මේ සිවුතුන් නැහැ කියලා මම හිතනවා. ඒ තමයි අත්දැකීම් ටික පස්සේ නම් හොරෙන් හරි කමන්නේ වෙන මොකක් කරන්නයි වන්ද. නැත්නම් බය නැතුව කිසිම සපාර කරා. නැත්නම් විග්‍රහ කරන්න ආමී පොරොත්තු විතර මාර්ගසන් මොනේ මේ රැකියාව ප්‍රකාශ කරනවා. අසල කන්නා මම කතා කරනවා. සම්මත පිළිකක් මම දැනෙන්නේ ආකාශ ප්‍රසාර කියන දැක්කෝ නම් සම්මහතකින් එක විශේෂයෙන් කියන විශේෂ ආකාශයේ මොකද්ද ප්‍රසාර මොකද්ද කියලා අනිතික ස්වාමීනාන්දගේ ධර්ම සාකච්ඡා කමටන් සුදුසු මගේ ඒවත් විදිහට අහනවා. එතකොට ඒක නිසා මම හිතුවා ඒක කියන්න අවශ්‍ය නැහැ. මට දැන් අර විස්මරයට සිලින්ද එලා තියෙන්නේ කියලා මම හිතුවා. නිසා තමයි මම හිතන්නේ අර ආසාවේ මොකක්ද ප්‍රසාවේ මොකක්ද කියන්නේ ඉන්නේ නැත්තේ. එතකොට ඒ සිලින්ද එලා වගේ මට දැනෙන්නේ කියන්නේ ආසාවේ ප්‍රසාවේ වෙනම හඳුනා ගන්න බැරි වෙනකොට තමයි අර කඩට කෙලවුණා ගැටි එන්නේ. පස්සේ ඒක වදයක් වෙනවා. ඒකට මම හිතනවා දැන් මේ මිල්ලා කියනවා මේ කල පිළ මිල්ල පොළයි කියලා. ඒකට ආයෙත් ඉතලා ගිලනවා. ගිලිනකොට අර සියුම් ගැටි ආපහු නැතිලා නැවතත් මේ හුස්ම රැල්ල ආපහු වෙනම වෙනම දැනෙන්න පටන් ගන්නවා. ඊපස්සේ නැති දැනනද ආකාරයේ ඒක තමයි සිදුවන් වෙනවා අරෝකරක හේතුපත්ති කියන තමයි මේක මැරිජ් සාකච්ඡා කරනවා පාඩේන්නේ. ඉතින් මේ අපි හැම වෙලාවෙම මේ තමයි කියන එක නා විතරදී කියන්නේ ජීවනය කරලා තේරෙනවා. ඒක තමයි අමු කාරණේ. තමයි ඒක මම කියනවා. හැම වෙලාවෙම ආධුනික පස්සේ පාඩම්. අපි සම්පූර්ණ මොකද කරත් ආධුනික වගේ. කිසි කෙනෙක් කාර්ය කරන්න නාවි. ඒක සරලව කියන්නේ. මොකක්ද කියන්නේ මම මේ කතා කරන්නේ නැහැ මම සම්පූර්ණ නැත්නම් මුත්තද අර ආශ්‍රද ප්‍රසවාස රැදී ඉන්න කියන කාරණාව දිවුවට මේ අයිති දුකාරකමක් කරනවා අපි හිතුව දැන් දින තත්ත්වයට ගමු ආශ්‍රද ප්‍රසවාසයේ තියෙනවා කියන්නේ ඉතින් ආශ්‍රද ප්‍රසවාසය වෙනවා අනුවද කෙලෙකිනවා කෙලෙකින් දෙනවා ඒ ක්‍රියාවලිය තමයි කරලා පස්සේ නැවත කාණ්ඩාණිමත් වෙනවානේ ඒ මතුවෙනකොට තමන්ගේ හිත අර කලින් අසතර උපාඩන ආනාපාන හොඳට ගන්නා කියන කාරණය. ඒතර කෙනෙක් දැක්කා වගේ මතුවෙනවා නැත්නම් මුලක ඉඳලාම ආයේ ආනාපානිය ආරු කරගෙන ඉනේ කරගෙන යන්න ඕනද කියන ඒ විස්තර ටික මේ පිටේට ඇතුල් කරගන්න අත්‍යවශ්‍ය ඒතොලු ඇතුල් කරගන්න මුලින් ආනාපාන ගැන වචන දෙක තුනක් ඊළඟ කියනවා. ඊට පස්සේ කියන්නේ මම මේ ආකාරයට කියලා කියනවා. ඒක වැඩිීමේදී ඇතිවෙන පටලවිල්ල විශේෂයෙන්ම ඒක නෙවෙයි පටලවිල්ල. මේක සැකයක් වෙනවා. අනිශ්චිතතාවයක් වෙනවා. ඒ සැකේ නිසා අපිට භාවනා කරනවාට ඒක. මේ කලමින් නිසාම ආය අනපාරි ගොරෝසු වෙනවා. ඊට පස්සේ අනපාරි ගොරෝසු නක් කමන්නේ සීලෙව කමන්නේ නැවත අනපාරි එක ධර්මාන ඊවවතර වැච්ච දෙච්ච වරක් පිළියන්නත් ඒ ඒක පිළිම වෙලා තියෙනවා. නමුත් ඒකකට ඒ ආපව ආනාපානෙ හිත යනකොට අලමුදු දෙදරට පොරනවා කියන තමයි තේරෙන්නේ. එහෙනම් කාදාකත් භවනා කරන කෙනෙක් ආනාපානෙ වගලා කරන කීපන කරන ආම්බා කරගන්න කටයුතු සිද්ධ වෙනවා කියන එක මම අහුව කරගන්නවා. අලමුදු දෙදරට යන සම්මාසය පිටකින් ආනෝදකින් විසින් වෙනවා. ඒකකට තමයි තේරුම් ගන්න ඕනේ ඉස්සල හැරේ ආනාපානෙ කීකර කරගෙන ගිය නිසා පස්සේ කරදරයකට පස්සේ හිත ඉන්නකට වෙච්ච ආපහු ආනපානට ගියාද නැත්නම් ආනපාන ඇදගෙන ඇවිල්ලා ආනපානෙ හිත වගේ සිද්ධ වෙනවා. එතකොට මම සභාවක් එක්කම සමටි භාෂා කරන්න අපි ඉන්නකට කාරක ආර ගියාට පස්සේ අපි වාහනේ නිසා හෝ ඩ්‍රයිවර් නිසා හෝ ආරකට නිසා අපි ආවෝ ආරකට දාන්න. අතුරු පාරකට දාන්න. ඉතින් අපි දානවා යන ගමනේ අතුරු පාරට දාගෙන ආර්ය දර්ශනීය ආශ්‍රයයේ අතුරුපාරද ආපහු පාරට ඉවේම ගෙනත් දානවා ඒක ඒක ඒක ඒක ලාභයක් වාසියක් දෙයක් නැත්තම් ඒක මෙහෙම කියන්නේ ඉතින් අන්ධ වීම එක හොඳ නැහැ කවුරුත් හොඳ නැහැ ආපහු එන්න විචේ කරනවා ආයෙත් උතුරු ගන්න ආපහු ගෙනත් ධාරේ කරනවා ඉතින් ඒක කරන වචනයක් කරන්නේ අපි කතා කරුවොත් හරියට ගැන කතා කරන වැරදි කියන පශ්චාත්තාපය තමයි දුරත්ම කෙලස් කියන්නේ සම්හාස දැන් මේ පැත්තේ මට ගොඩාක් කල් තියෙනවා. ඒකයි මට කියන්නේ. සීමාන අනිත් අවදිලා ඇස්සේ එළගීමෙන් පස්සේ නැවත ආනාපානෙ එන ඉස්තර විතර බලන්න. ඒක ලක්ෂ වාරයක් හම් වෙන හැමදාම කෙරෙන්න ආපහු එන පාර බලන්න. ආපහු කෙනෙක් ඉන්න ආපහු එන පාර බලන්න. ඒක තේරෙන්නේ නැහැ පොඩක්. ඉතින්දී අරමුණ. මොන අමලියක් වුණා. මොන හතරයක් වුණා. ඒක නාන දැන් දෙදරේන පාර. ඉතින් මේක සහතික වෙන්න හැම වෙන්නයි අමේ වෙන තුන කියන්න බෑනේ. මේක තමයි අපි උපුරුදී භාවනාව. වෙනත්තරකට අතෑරලා කරනවා අතෑරලා කරනවා. අපව වරුනේ හිතේ. ඉතින් අප අම්මගේ අපයි තමයි දැවෙන්නේ. එළමිනල මොදේ නේද? ප්‍රාර්ථනා කරගත්ත දෙයක් නෝ. පිටුවට හම්බ වෙන්නේ. ඉතින් ඒ සාරසාර දුකට කරවල ඔය දෙන්නේ මුතුතියගේ නිසාන් අපි දර්ශනය කරගන්නේ. දැන් අපේ ඉතර කොරගන්න දෙන්නේ ආපෝ අරමුණ එළියට ගන්න ස්වර්ගීය යන්ත්‍රෙම බුදුහාම අපිට දීපු අරසක යන්ත්‍රය ඉතින් මේ දුරුමාර්ග පාඩුව. ඒක නිසා මේ ඉන්නේක භාවනාවේදී මුතුන්ලා කරනවා ඉදිරිගාමදී ඕනම අත්දැකීම් ඕනම ආයතන ඕනම මෙලෙකන මම බලන කරනවා භාවනාවට කරන බැහැ මනෝවයි දෙනවා. ඒ ආපෝ එළියෙන් විතර කරගෙන සතුටුයි පිටේ කතා කරන සතුටුයි. ආපෝ එළියෙන් කතා කරන සාධාරණ පිටේ මොනවද කතා කරන සාධාරණ. ආපෝ එළියෙන් කතා කරන වාගේ සතුටුයි. විද්‍යාවේ ගැන කතා කරන ආශාපුරුෂේ ඊට පස්සේ අපි කරන්නේ මේ අපි හොයාගත්ත ආර්ය පදයන් කියලා අපි යන්ත්‍රය යොදවනකොට යාම මොකක් හරි නොසලකන තියෙනවා. පාරේ කරන්නේ බෑනේ අපි යන පාරේ. වත් තියෙනවා තෝ පාර. මොකද තාපෝ පස්ස පොරේ දෙයක් ගන්න ආපෝ ඉන පාර දන්නවනේ. ආපෝ ආපෝ ආර විවා ගන්නවනම් නැත්නම් කැදෙන්නේ. ඔච්චරයි සංකල්පය දෙන්නේ. ඔච්චරයි අපි දෙක දුරු කරලා තියෙන්නේ. නැවත ඔච්චර බහනා කරා ඒක අගේ කරන තාක් අරම දෙයක්. මේ හරිදී අරිතින් වශයෙන් අපි අනිකට තාකා නැත්නම් මේ පිළ සමාදන් වෙන තාකා අපි නොදැනුවත් සමාදන් වෙන්නේ අකුසලයි. අන්දගතුවත් සමාදන් වෙන්නේ අසකුසලයි. ඉතින් මොනිදාම ප්‍රශ්න. දාන සැක. මොනිදාම මාර්ගෝ වැරදි කියන සැකේ. අවශ්‍යක ආර ආර ආර ව්‍යාපෘති වෙනවා. අපේ නිත්‍ය සත්‍යයෙන් කැමති නැහැ. අන්දේට කැමති නැහැ. කෙලෙස් අද ගන්නවා. බුදුහාමුදුරුවෝ පැත්තකට දාගෙන කියනවා මේ හැම කෙලෙසියක් කරනකොට ධර්මයෙන් කියනවා. මේ වැරද්දක් පශ්චාත්තාපයෙන් සතුටු කරනවා කියනවා. අසතුටුසයක දන්නේ නෑ. සතුටුසයන අර කොහොම අයින් කරලා ආගමික මානික කරා පෙන්නනවා කියනවා. එහෙනම් මේක කරනවා. ඊටපස්සේ වහනාවේ ජීවිතේ කියන්නේ මුන්න අතුරු කරන දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ස්වභාවයෙන් දීපම මුල් විදියට කතුරු කරන අපලට උදේ කියනවා. උතුරු පැත්තට ඔය කර්මවත් දැනගෙන උතුරට යනවනේ. අපේ හිත පුදුම කරන්නේ. භාවික හිත යන්නේ කර්තමානවා. ඒක සමාදම් වෙනකොට අපිට එන්නේ එන්න කරදර වැඩි වෙන්න ඕනේ. පරපතර කරදර වෙන්න ඕනේ. පරපතර චිත්ත විදයන් ඕනේ. අතපය බැඳෙන්න ඕනේ, බෙල්ල කඩෙන්න ඕනේ, මානසික වේදනාවක් ඕනේ. ඒකෙදි කරදර වෙන්නේ නැහැ කියලා බලන්න. ඒකේ කරදරයක් කරදරයක් පාන අපේ ශක්තිය කොහොමද? කරදරයක් කරදරයක් පාන විශ්ව ශක්තිය කවදාවත් යාපහු වෙන ගමනේදී අර්ධයෙන් ලොකු හරපතල කරන ප්‍රධානයි. මුන්න වරපතල දෙයක් කරනවා අරමුණට උඩු කටු කොච්චර කරගලද ඇල්ල. ඒකේ හැම අනිත් වරපතල වල ශක්තියක් මේ වෘත්තයක් ඇතුළේ ඉන්න තාක්කන්නේ. මොනිදියා පතවල කරන පස්සේ ලඟපැත්ත උඩට එනවා කියන එක කවදාවත් අදහන්න ඒකත් ඉතින්. අදහන්න ජීවිතේ මරණ. නැත්නම් ජීවිතේ යහල් ජීවිතේ යහල් හතරම මිහින් පාර දැන් වෙලා තියෙන්නේ මේ මුම්බන්දර කතා කරනවා කරනවා නැත්නම් ගන්න මේ අතරමැද ඉන්න සත්තුලිය යන මොකද්ද කියන්නේ කොහොමද කරන්නේ යන මොකන්දරයක් කියන්නේ නාටමානිකේ මුතුරන් ගන්න ඕන කාර්යයක් කියලා අපි ආවම ආවම ඉතින් භාවනා ප්‍රතිපලයක් ඒකේ අපි මේකේ ලාභය ඉතින් අපි දෙවෙනි ප්‍රශ්නේ උත්තර දෙන්න ගියම සතුටු වෙනවා අනිත් ප්‍රශ්න වලට දෙපත් කරනවා නේ මගේ පසුබිම් එහෙත් ප්‍රශ්නයක් තියෙනවා මතක තියාගන්න මේ ලියන කාරණාව අදාළ තමන්ගේ සාක්ෂිය දෙන්න අඳුරු සාක්ෂිය දෙන්න අසෝල දන්නවා කියලා හිතන්නේ ඒක ඒක කොහොමවත් මේ පිටා ගන්න තමන් වෙන මම අයනවා නැත්නම් අපි තවදින දුකස්. මම පසුගිය අවුරුදු 6ක පමණ කාලයක් සාමාන්‍ය නෑදවසක උන්නත පමණ කාලයක් වහන්සේගේ අනුස්ථාන අනුව භාවනා කරමි. සක්මන් භාවනාවේදී ඉතා ඉක්මනින් සමාධිමත් වී ඔසවනවා තබනවා ලෙස බැලීම බැලීමට හැකියි. පරියන්කේ ආනාපාන සතියට නොගොස් කය දැනපත් වී කය සැහැල්ලු වේ. වහන්සේ අතවිනීත සූත්‍රයේ විස්තර කර ඇති පරිදි ධර්ම මාර්ගයේ පිටින් ඉදිරියට යන බව දැනෙන විට ඒ අවස්ථාවේ පස්වන ආයත රැක ගැනීම සඳහා සීල ශික්ෂාව අවශ්‍ය ප්‍රමාණයට පලන් ගැනීමට ආර්ය සීලයක් පිළිවෙන්නට උත්සාහ කරමින් ඉවගෙදර සිටියද පසුගිය වසර දෙක පමණ කාලයක් බ්‍රහ්මචර්යාව රැකෙමු. ප්‍රඥාවේ ත්‍යාගයේ පාර්ථිව සීලේ සම්පන්න ආරක්ෂා කරගනු සීලයේ තිබෙනා ප්‍රවේශාමයේ යෝධිය සාමර්ථයේ රැකගැනීම ඒක ගැන හැමවිටම සතිමත් සිටින්න. රූපයන් සිදුවන නිලපත්ය අත්දැකීමේ රූපයක් දෙපායන වුණනකො සංවර කර ගැනීමට ඒ උත්සාහය

වැඩිපුර අදාළ වෙයි. මේ මාගේ ධර්ම මාර්ගයේ ගැනීම ධර්ම මාර්ගයේ ගමනට බාධාවකි. මෙම தત્ත්වේ භාවනාව සම්බන්ධයෙන් තිබේ. මෙම தત્ත්වයට භාවනාව හා සම්බන්ධයක් තිබේ. මේ මගහරවා ගැනීම සඳහා කුමක් කළ යුතුද? වහන්සේගේ දෙපා නැමද පිළිතුරක් ඉල්ලා සිටිනවා. ආරම්භ අවස්ථාවක් ලැබුණේ එතනම පේල තියෙන්නේ භාවනාවට ගිහිල්ලා පරියන්කේ සක්මනේ යම් ප්‍රමාණයක් මුංගහගෙන කියන පරියන්කේ මෙහෙමයි පරිවෙත් කියලා තේරුම් අරගෙන සක්මනේ තේරුම් අරගෙන ඉදිරියට ජීවිතයට එතන අපි කියන සීලෙට ඒක සම්බන්ධ කරනකොට අපි දවසේ කතා කරන හැම වචනයක් කරම වග වෙන්න වෙනවා ඒ නැත්නම් අර අර 10 10ක් අතර අඩේ වින්ද වගේ අනවශ්‍ය දේවල් කතා කරන කාමයට ගියෝ ඒකට අර ඒක කොහොම උදාගන්නේ සෝද පාළුව ගන්නවා කර්මාන්තයක් වශයෙන් තමයි කරන හැමදේම වගකීමෙන් කරන්නේ ඒකට දුෂ්චරිත මොනවාද සුචරිත මොනවාද තමයි දෙන්නේ ඒ වගේම තමයි මේ ප්‍රතිසංසිත සීලය ඒ කියන්නේ ඊවලය ඇඳුම පිළිපාතකට ආහාරයේ නැත්නම් ගෙදරක සේනාසනය නැත්නම් බෙහෙත් පිළිකර පාවිච්චි කරනකොට හැම වෙලාවෙම අපි ප්‍රයෝජනේ සලකලා කරන මිස බඩජාලිකමට හෝ අනුට කියාපාන්න හෝ එහෙම නැත්නම් ආධිමෝගකත්වයෙන් පෙන්වන්න හෝ ඉව කරන්නේ කිය හැම වෙලාවකම අර ආයසේ දක්කතර සම්පන්නියක් දැකි සෝඳ පාඩුවට ලක් නිසා යෝගාවචරයට හරියන්කේ බක්කන හරියන් හරියන් ලෝභාව කියනවා කියනවා මේ දුරේ මේ Taman හම්බෙච්ච මේ භාරය ඉතින්දා වචන කතා කරනකොට ක්‍රියා කරනකොට ඉන්ද්‍රිය සංවරයේ නැත්නම් ආජීව වාර්ෂික සීලය එහෙම නැත්නම් මේ වෝජනේ මත්තන් විතාය වගේ කිරීමේ පත්‍ය සම්පූර්ණ සීලේදී කොච්චර කෙටි කර රැකෙනවද? අපි කර ගත කරන ජීවිතේ ඉතාමත්ම අභියෝගශීලී. ඒ මොකද හේතුව අපි අනුන්ට සෑයට ලනු දීලා. අපි දරුවන්ට පුළුවන් තරම් ඔක්කොම පෙන්නලා දෙන්න තියෙනවා. පුළුවන් තරම් කාපියක්. පුළුවන් තරම් ගැලපියක්. පුළුවන් තරම් ලොකුවල් හදතියෝ කියලා දරුවන්ට උගන්වනවා ශිෂ්‍යයන්ට උගන්වනවා ඒ හදාගත්ත එක අනුව අපේ හිත නන්නතර වෙලා තියෙනවා. ඒ නිසා ඒකත් බලනවා නිතරම අනුමුදාවේ. ඒකේ ෆස්ට් එක නම් Tamangeම පරියන්ක පාරණදී අද්දකින් අඩු කිරීමනේ කරන්නේ. පරියන්ක දෙයක් එක වහ ගන්නවානේ. අද්ද නැන්තනකට යනවානේ. අය හොල්ලන්නේ නැහැනේ. වචන කතා කරන්නේ නැහැනේ. ඒකලද එන ආශ්‍රම ප්‍රසාරිත කරන්නේ අඩු කිරීමේ වැඩ පිළිවෙලක් තියෙනවා. අඩු කිරීමේ වැඩ පිළිවෙල සාර්ථක වෙනකොට ඉතින් කරලා මේක වැඩි කරපුව ගමන් අර ඔක්කොම හොත පාඩුවට ගන්න. පැට්‍රල් එක කමාවලින් උප්පේලා ඊනිසික දාලා තිබ්බා. ඕනකට ගහගෙන. ඊට පස්සේ සිද්ධ වෙනවා එදිනදා ජීවිතේ ඒ ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්න කියන්නේ මේකට එකයි කියන අපේ පැරණි සිංහලයා බලන්න. ඒකෙම කොහෙවත් ඒ යෝගයට ආදර්ශයක් වෙනු වෙන જાතිය රාජ කිමුදොත් පාන. තුච්චයි. බුද්ධ පිටිපස්සේ ගිහිල්ලා දිවදික් කරන ගිහිල්ලා නාස්තිලා හැබැයි බුදුහාමුදුරු කියන එක કોઈ ධර්ම නම් මේ බුදු කරන්නේ නාට්‍යකතාව යන්න යන පාරේ කිසිම බාධාවක් නැහැ ඕනම කෙනෙකුට ආවව අපේ අම්මලා තාත්තලා අත්තම්මලා උත්තම්මලා හේතු පතරේ අනුමු ඉන්න ජොලිය හිටියා අපි වගේ මේ උඩ දාලා ඉන්නකම් පය දන්නේ උපයාගෙන නෙවෙයි අනේ ඉතින් යන්න හේතු හැබැයි යන ගමනේ ආගම දැනෙන්න තමයි කාටවත් දැනෙන්න කරන්නේ නැතුව ආපස්සට යන්න. යන්න යන්න පේනවා අපි ප්‍රෞඪ ජාතියකට උරුමකම් කියන අපිට ඉතිහාසයක් තියෙනවා. අපි දිනුනෝ කියලා යන්න හදන්නේ ඔක්කොම නැති කරලා. මුතුනම් ඔක්කොම කාවාසිනිය කරන ජාතියකට අපි තාම යන්නකෝ හැබැයි මේ ඉතිරියට යන උඩු ප්‍රවාහයෙන් නැත කරන්නේ නේද බෙල්ල කඩලා. යන්නේ එක කංගනේ යන්න හරි ඒක ප්‍රශ්නේ නෑ. අපි භාවනා කරනවා අපිට බාහන දාශකන ඔක්කොම සිව්පසේ ලැබෙන පරියන්කේ හරි කියන පස්සේ එළියදී හම්බෙන එක නාස්තික විතරයි. එළියදී පුළුවාතර අට පරිසම් කරගෙන අත පරිසම් කරගෙන මේ ටික රකින්න. ඒක ලේසි නෑ. ඒක ලේසි නම් අවචනාංශයේ සුත්තෝත්තර සුත්තික මාර්ගාවෙන් වැඩි ටික කරගන්න තිබුණා. එදිනා තමයි රැයන් ගිලා. ආවුල් මොකද? Yeah. you. කැනයි වික්‍රිය. අපි ආවරණයේ සියල්ලම නැහැ. යන්නේ ඉන්නේ කොටකට. මේකත් එක්ක නිදි කළා. ඒ නිසා ඒකට ඇරෙන්න බැරි. මේ දෙක කරන්නේ කාර්යය තාකෑනිච්ච අරගෙදිය දුරකට පස්සේ බාහිර සමුගාමී පයින් ආති කැමදාමින් දෙවියන් වහන්සේ. ඔතන මේකේ භාවනා කරන්නේ ඇයි කියන්නේ. මුලින්ම දෙන්නේ. ඒක මේ තමයි විවරක විපස්සේ සම්බන්ධයේ ඉන්දියන් දැනගන්න සම්බන්ධයේ ආදී පාර්ශ්වයේ සම්බන්ධයේ මහාකාශ සීයේ සම්බන්ධයේ විවර කරලා කරන්න යනවා. ඉක්ම කරන්න ගියම ලිස්ලා ගන්නවා වගේ කාල කරාද. සමාජ විවේචන වලට ලක් කරගෙන යන වැඩ ලොකු කරගෙන යනකොට සත්‍යයේ සත්‍යින පාඩම් කියන කාරණේ ජීවත් වෙනවා නම් අවශ්‍ය කරනා වූ උනිකලාව අවශ්‍ය කරනා වූ දීකය විස්වාමී ධර්මයෙන් අපට ලැබෙන්නේ මම ඒකට කල්පේ ළමදී ඒකට කල්පෝල් කරමි විශේෂ යථාර්ථව කටින් කරගෙන යන්නේ උගම් ප්‍රමාණය සීල රකින්න උත්තරම සීල රකින්න පුළුවන් ඒක කරලා මේක විදිහට ටිකක් වැඩි කරගන්න ප්‍රත්‍ය සංසිද්ධි කියලා ආහාර නොකා ඉන්න බෑ අවශ්‍ය ප්‍රමාණය ඒක දැනගන්න ඒ වගේම ඉඳුරන් සංඥා නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් මේ සංඥා පෙන්නලා පිටුවක් ගන්න එපා. ඊටපස්සේ ඉුවයි ආපෝ ගණේශය ඒක පුරන්තර කඩ කරනකොට නැවත පැන්නේ සිංහල හැදේට එතන සර්වඥාන්ස පින්නන දෙයට යන්න අපි ගොඩාක් පිටරට තරක් තරක් වෙලා නැහැ. ආපෝ වෙන පාරදී ඒ නිසා මේ දේ කරගෙන ආදර්ශවත් දෙයක් යන්න ප්‍රධාන දේ වෙලා තියෙන්නේ අතිශය වෙනවා. දෙන්න කරන්න කියනවා මේ ආයස කරනවා තමයි ඊට වැඩිය හොඳට කියනවා විතරක් කරගන්න. ඒකේ ඕනේ ඒසනේ කතා කරන ඕනේ කියනවා. ඕනේ කියන්නේ අයත් භාවනාවේදී සිට නමස්කාරයෙන් සංසුන් වෙන්නේ ප්‍රතිමත් භාවයක් ඇති වේ. මෙම හේතුමත්භාවය ක්‍රමක්‍රමේ නිරදී ඒ ගතද ඉතාමත් සූපත් භාවයකට ගෙනියන සියලු මාංශ සැපයට වඩා මේ මෙම සූපත් බව බලවත්ව වැඩි ඉරාමස සැපයම මේ බව හැඟී එම ඉරාමස සැපේ දිගින් දිගටම සිටීමේ බලවත් ආශාවක් ඇති වේ නමුත් එම ආශාව ආමිෂ සර්වයකට ඇතිවන ආශාවට වඩා ඉතාම බලවත් බවට වැටහිණි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම තත්ත්වය මාර්ගය ආවරණය කරන්නක් නොවේද මෙම தත්ත්වයේදී මැද පිළිවෙත අනුගමනය කරන්නේ කෙසේද වහන්සේගේ මඟ පෙන්වීම ඉතාමත් ගෞරවයෙන් අපේක්ෂා කරනවා සර්වඥාන්සේ මා සලාය සලායන විභාග වගේ සූත්‍රවල මෙන්න කියනවා ආමසසකී ඡාදී නම් සත්‍ය අතර වෙනස එක දකින්න දෙකම විදලා දෙනවා. එහෙම නැතු මේ දිනාමේ සැපයක් කියලා එකක් තියෙනවා දිවි ලෝකෙල කියන්නේ, ඒක ධ්‍යානෙකල කියන්නේ, ඒක භාවනා ලෝකෙල කියන්නේ කියලා ඉතිමවා ගත්ත එකත් එක්ක මේක සංසන්දනය කරන්න ආවා. සංසන්දනය කිරීම තමයි විශ්වවිද්‍යාලවල කරන්නේ විකාර වැඩ. ඒ තමයි. භාවනා කරනකොට ඌ උත්පත්ත වල කරවල රක්ෂණය කරනකොට ඉන්නේ. භාවනා කරන කෙනාට මේ වෙලේ අත්දකින්න පුළුවන්. ආමිෂික සැපයන කොච්චර දාඩි දානවා. ආමිෂික සැපේ රකින්න කොච්චර ආරක්ෂා කරනවා. ආමිෂික සැපේ පොඩ්ඩ වැඩි වෙච්ච ගමන් ඒකෙම මරනවා. සීනි පොඩ්ඩ වැඩි වෙච්ච ගමන් දිවෙනවා. තෙල් පොඩ්ඩ වැඩි වෙච්ච ගමන් ඩයබටිස්. කොයි එක වුණත් සීමා යහට ගියම ඒකම වරකයක් වඩනවා. ඒ වගේම සැපේ වැඩි වෙන්න වැඩි වෙන්න අනාරක්ෂාව වැඩි වෙනවා. මේ නිනාමිත දුකය කිසිම නඩත්තු ප්‍රශ්නයක් නෑ. කවදාකවත් අර නිවෙඩියා වගේ රෝග ඇති කරන්නේ නෑ. කාට දොරකම් කරන්න බෑ. ආශාව දෙන්න කාට දෙන්නත් බෑ. ඒකට ගැළපෙන සීලයක් ඉඳගෙන කෙරුවොත් විතරක් වෙන්නේ. නමුත් ඒක නෙවෙයි නිවෙන්නේ. එයාට අඩු ගන්න කියන්න පුළුවන් මේ ලෝක ජනතාංශයට 99.9999999 ඒ ආමිෂ සැපේ ඉපදිලා ආමිෂ සැපේ මැරෙන තිරසනු වුණා සමානයි. කලාතුරකින් කෙනෙකුට ආමිෂ සැපේ සාපේක්ෂ නිර්මිෂ සැපයක් තියෙන බව බුදුහාමුදුරුවෝ ගන්න ගෝසාස්තුන් දේශනා කරලා තියෙනවා. මම මගේ කාලය ගත කරලා තියෙනවා කියලා ඇත් දෙක පේන්න ගන්නවා. ඒව නැත්නම් එක ස්පොට් ටියු කියලා දරුවෝ තමයි සඳහන් කරන්නේ. ආමිෂ ලෝකේ දියුණු මිනිස්සුන් කියන්නේ එක ස්පොට් ටියු. වෙන පරිලෝකයක් නෑ මේ ඉන්නකම් කාලා මැරලා යනවා. ඉතින් හරකම් කරන්න උච්චම තමයි. නමුත් ආමසීල පිටින්නට අද්දකත් ඉන්න ගැඹුරක් වෙයි. මේ ලෝකෙ මිනිස්සුන් ආමසීල පෙර කොච්චර දුස්සරම් කරනවා, ජනකම් කරනවාද, පව් කරනවාද, දවල් මිගිල් රෑ දණියෙ වෙනවාද, නිරාමිස පිටිවමයි. ඊට පස්සේ මනුස්සකම ආවට පස්සේ අර පේනවා මේ සැපේ ආශාව කියලා. ඊළඟට සැපේ තියෙන ආශාව අනිකර බීමත් විඥාන අරකෝල් කියන ආශාව වගේ. මුඩුකාරයා කුරුවල තියෙන ආසාවල්. ඉස්ති දුර්ධය ඉස්ති තියෙන ආසාවල්. අක්කු දුර්ධය කියන රූඩු කියන මේ සූදුරු තියෙන ආසාවක් වගේ. ඒ නිසා යාර සිද්ධ වෙනවා අර කුරු කන්දලයන් කරන මේක ගත්තට මේකත් කුරු කන්දලයක්. මොකද ඒක මේකට ඇබ්බැහියක් කියලා එකක් තියෙනවා. ඒ නිසා සර්වඥාණන්ගේ ඉස්සලා මතාවට මේක උපේලා මේක ප්‍රඥා භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් අයින් කිරීම තමයි විපස්සනාමින් කෙරෙන්නේ. මේකේ ප්‍රෝජනේ සලකන්නේ විශාල වූ අමුරණ දාස භාවයක් කියන කාමසප්පෙන් අයින් වීමට වහංගුවට ගන්නවා මිස මේක නිෂ්ඨාව නෙවෙයි. මේක කියන හැබැයි කියන ගතිය. ඒ නිසා මේක දිනු කරලා මුදම කාමසප්පෙන් කරෝ අයින් වෙලා මේකේ ඉඳගෙන මේක මේ කියන ආමස සුඛය මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. මේක ප්‍රතිපදාවේ දිනුවා ඒ නිසා මේක මම ඇලිමේ බැඳීමේ තොරව ගත කරන්න ඕනේ. කාමක ශෝකයෙන් අයින් වීමේ පක්‍රණයක් වශයෙන් පමණ. ඊට පස්සේ මේ ඇතිවෙච්ච නිරාමිත දුකේ දාස ගන්න උතරයි. වාල් කම් නොකර ඒක පිළිබඳව මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නොවේ කියන විවේක නිශ්චිතම් විරාග නිශ්චිතකේ විරාගයෙන් ඒක දිහා බලලා විවේකී බලනද මේක ගොඩාක් අයිති. අසුරු කරන්න ඕනේ උපේන වෙලාවෙදී පවතින වෙලාවෙදී නැති වෙන වෙලාවෙදී මේක අනිත්‍ය දුක්ඛ අනාත්මක ලක්ෂණ දෙයක් පරෝධිනයක් තියෙනවා කියලා මේ ආමිෂ සැපේ ඉන හැම වෙලාවකම ඒක අර මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන සංකල්පෙන් බලද්ද යොමුසුනස්කාර කියන අදිකාර සම්මාදිට්ඨිය කියන වචන පාවිච්චි කරනවා රැඩිකල් වාදිකම් කියන වචන පාවිච්චි කරනවා නුවණින් සලකා බැලීම කියන පාවිච්චි ඉතින් මෙතෙන් ගියාට පස්සේ ඒක මම පාවිච්චි කරන්න පුළුවන් තරමට හරදර වලින් අඩු වෙලා දකින්න පුළුවන් ගැතියුත් වෙනවා. නමුත් ඒ සපේ ලැබුවට පස්සේ සම්මාදිට්ඨිය ඇති නොවි යෝනිසමස්කාරය ඇති නොවි නිවැරදිව ඇති නොවි විශාල ගණක් මේ පරිලෝකියා සර්වඥ පහළ වෙන්නේ ඉස්සලා. සර්වඥාති විතරයි මේකත් උපේපා මේකත් උපේලා ඒකට විපස්සනාවෙන් ඒකට ඇලීමක් ඇති නොකර ගන්න ඒ ක්‍රමවේදය කියලා දුන්නේ. ඒක නිසා සර්වඥාන්සේ කතාව ඉවර කරා. අවසාන ජවන් කාට වශයෙන් ගිලිච්චා. ඒක නිසා දිනාංශ සුඛී මතක තියාගන්න අඩේට ගත්ත වාංගුවට ගත්ත ගලක් වගේ. නමුත් ඒක ලේසි නෑ. ඔක්කොට මේක ලබන්න බෑ. ඒක ගොඩාක් ඉක්මනට අවශ්‍යයි. ගොඩාක් පළකෂ්මක් අවශ්‍යයි. ඒක ලැබුණට ඒක තියෙන මේ අබ්බැහිය කියන බැඳීම කියන ගතිය විෂ මරලා පාවිච්චි කරනවා. පිට කපලා පාවිච්චි කරනවා. ඒක තමයි විපස්සනාදි කරන්නේ. ඒක නිසා මේක උපේලා මේක බොහෝකට මේකට එන්න තැන යන තැන දෙක හොඳට බලන්න. ආමිෂපෙට යනකොට තියෙන ගතිය සහ ඒකෙ මිදෙනකොට එනකොට යම්තාක් ඒකට මනාව එහෙම නැත්නම් අනුසේ ධර්මයක් විදිහට රාගානුසේ තිබුණද ඒක නැති වෙනකොට පටිඝානුසේ. ද්වේෂේ නිසා එනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා ඉස්සරහයි පස්සයි දෙකම බලන්නේ කියලා. ඉස්සරහට හරිම සුන්දරයි. ඒක කියනක මොහිනි වගේ. මොහිනිගේ පිටිපස්සේ තියෙන පුරුමනම් ගහපු තුවාලය. නිසා බැරි වෙලා හරි මොන කර හම්බෙලා හදාගන්න ගියොත් එහෙම බදාගන්න තුවාලය. ඉස්සරහ පැත්තේ එක දණුවක් හම්බෙච්ච කාන්තාවගේ රූපෙලු තියෙනවා. දැකපුවාම හිතනවා මේකේ වැඩි වෙලා හරි අල්ලබදා ගන්න කී දාසි අත වදින්නේ කුණපනව ගාපු තුවාල. එනිසා මොහිනී ආපහු වල කරකොල වලක් දුන්නා. වෙනන් දැක්වීම වල පිටිපස්ස වගේ මුල්මානකට පිටිපස්ස වගේ ඒක කුලිය තමයි. ඉතින් හැම එකෙම අනුපාඩුවක් තියෙනවා. අනුපාඩුවට ප්‍රයෝජනක් තියෙන නිසා සර්වත්‍ක්ෂේ ජීවත් වෙනවා. නිසයි සර්වඥාන්සේ ආලාර කාලාම උපකාරාකුත් වගේ ඇත්ත හම්බ වෙලා මට තාම සත්‍ය ලැබුණේ නැහැ කී කුසල ගවේෂි කී සත්‍ය ගවේෂි කියලා ගියේ නැරදිලා නැරදිලා මේ තපස්සදේක තමයි ඒ කොම ගෝල ගෝල දුනාචලගේ හොඳම ගෝලයා බලන්න. අර තේරෙනවා පිටිපස්සට වයි. පිටිපස්සෙන් කුම්පණ වංග අහලා තියෙනවා. ඉතින් බුදු වෙන ඉස්සලා ඒක දැක්කේ. ඒක තමයි අවුරුදු 45 දේශනාවේ. ඔය අපි ගන්න හැම දෙයකම ආදීනවයක් තියෙනවා. ආදීනවෙන් පෙන්නලා නෙවෙයි බඩු විකුණන්නේ. ඒ නිසා බඩු ගන්න ඉස්සෙල්ලා ආදීනව පක්ෂේ පිටවට අවබෝධ වෙනවා කියලා කියන්නේ දුෂ්ටවක්වත් නාස්තිවක්වත් මේ විචේද දිට්ඨියක්වත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අනිරාමිසුකේ විඳින්න ඕනේ වශී කරගන්න. නිරාමිසුකේට වශී වෙලා නෙවෙයි. වශී කිරීම තමයි මේකට අපි පාවිච්චි කරනවා. මේ නිසා ඒකට එනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි කියන එක විතර හොඳ අවබෝධයක් ගත කරන්න එක තැනක ශක්තිය වසන් වෙලා නැහැ. අපි එනකොට විතරයි ඔය කතා කරලා තියෙන්නේ. ඔය හැම සුඛයක්ම යනකොට දුක. ආන ඒක පිළිබඳ අවදි වුණොත් එනකොට රාගාංශය මතුවෙන නිසා යනකොට තියෙන දුක වසන් කරලා තියෙන්නේ. දෙන්නේ නැහැ. නමුත් දුක නැති කරන්නේ වෙන්නේ. ඒ නිසා මේක උනත් මුලමදාග බලන්න කියන ප්‍රධානම ධර්ම විපස්සනා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලක්ෂණ භාවනාවේදී සංස්කාරයෝ පහත සඳහන් කලාප 12කට බෙදාගෙන මෙහි කෙරේ. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕදායක සූක්ෂම තීන ප්‍රනීත උර ළඟ මෙම කලාප 11 රූප සඳහන් විඥානයේ විඥානයේ සඳහන් රූප සඳහන් විඥානයේ සඳහන් යොදා ගැනීමේදී ඒ ඒ වචන වලින් අදහස් කරන්න බෑ පැහැදිලි කර දෙන වැඩක්. මේ හදා කරන්නේ මොන භාවනාවද කියලා කඳුගාන මට පොඩ්ඩක් දෙනවනම් හරි කියලා දෙනවා. මේ සක්මන් කරන කතා කරන්නේ, අවියන්කය කරන කතා කරන්නේ මොන අරමුණක් කියන එකවත් නැතුව ඔය ලෝකත කියපු තෝගයක් ඔළුවේ කරකැවිලා කරකැවිලා. මේ ඉදිරි බමණේ කිරීමක් කරනවා. කිසිම ප්‍රායෝගිකයක් නැහැ. ආයක නම් කියනවා මේ වාඩි වෙනවා මානපන ගන්න. ඒකෝටයි මට මේ පේන්නේ කියනවනේ. ඒකේ උත්තරේ තියෙනවා. මේ මොකක්වත් නැහැ. මනකින් හරි හිතන කියන දැකන දැන් මේක භාවනා අරමුණක් මොකක්වත් නදු කල්පනා කරන්නේ. ඒක මත හරියට මේ මේ මේ නියම කොලේ ඒත් දුව කම්බලා විලා. වේතුන්දේ කියන ළම ඔක්කොම නෝ වේතුන්දේ දින ඔයලයි තම්බල අට එකට ඉදින්න ඕනේ දීප කඩදාසිය තම්බල දුන්නා කියන්නේ ඒ උගෝදනේ කරන්නේ විශ්වවිද්‍යාල ළඟ හින්දා වෙන්න ඇති වැඩි වෙලා ඉන්නවා. අර තියෙනව කටපාඩම් කරගෙන ඉන්නවා මේ මොකද්ද කරන භාවනාව මොකද්ද මම අත්දකින්න දේවල් මොකද්ද අර පළවෙනි ප්‍රශ්න තුනේම ඒම නියුත් අවදරේක වාගේ තමයි මේ ප්‍රශ්න. නිසා කර්මා කළේ ප්‍රශ්න මම හිතුවා මොකද මේ කරන්නේ අවුල් උත්තර දෙන්නේ නැහැ මොකද මේ කියලා. විදෙන්නනේ මම කතා කරන්නේ. ඒත් මම බගෑවිලා කියනවා තමක් කරන භාවනාව කියන්නේ. එතකොට මට පුළුවන් වෙයි මම දන්න ප්‍රමාණය උදා කරගන්න. එන්නත් මේ විදියට අල්ලන්න එපා. අල්ලපු ගමන් අපි නිකාම් අන්ද අල්ලි කලේ විදිහට නැතුව අපි අඥාන තැන හැප්පෙනවා. අත්මාකල අදහින් දෙය ඉදිරියට කරන පරමාකල දහින් දෙය කියන්නේ. එතකොට ඒක අපිට ඕන තරම් ඉස්සරහ කරන්න පුළුවන්. අපිට සාහිකාරයක් එක්ක නඩුව යන්නේ. දැන් මේ මොකක්වත් නඩුවක් නැහැ. ඔඩෝ තියෙන පොතේ කාරණා වගේ ඉදිරිපත් කරලා විස්තර කරලා දෙන්න. බැරි නෑ. නමුත් මට හිතලා කියන්න. එතකොට ගොඩක්ම වගේ පැත්තට දොස් වෙනවා. ඒ නිසා මම කැමති මේකට අත්දැකීමේ ඉදිරිපත් කරනවා නම් කර්මාවෙන් ඉල්ලා හිටනවා. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න නැත්නම් පසු කරන ඒ භාවාවේ නිම කරන්නයි බලන්න. නැයි එමන මේක ඉදිරි ප්‍රශ්න නැත්නම් මේක ඉදිරියට අපි සාකච්ඡාවට අනුගමනය වෙන්න නැත්නම් මම ප්‍රකාශ කර තිබෙනවා අපි උදිවර්ග විවාහයෙන් සමාප්ත කරනවා අපි 12 මාරේ ඉඳලා එකම මාර වෙනකන් සක්මන් භාවනාව කරනවා. අතයි සමාර්ථි. ඒ අතර කාලයේ හෝ සක්මන් කාලයේ මුදුන්ගේ නාමයෙන් හරගන්න දෙයන්නාසේ නාමයෙන් හරගන්න කතා කරන්න. කරුණාකල තමන් වැඩ ටික තමන් කරගෙන දක්ෂාන කෙනෙකුට හිත පිරිසිදු කරලා තියාගෙන ඉන්න ඒ කතා කරනවා නම් ඒ තමනු අමාරු වැඩ තව කෙනෙකුත් අමාරු වැඩ වෙනවා මේ වෙද්දිසයි මම මතක් කරන්නේ ඒ දෙකමාරක් අපි එකමාරට වාඩි වෙනකන් කතා කරන්න එපයි කියලා කියන ධර්මවල ලබන වැඩක් නෙවෙයි අත්‍යවශ්‍ය දෙයකට ඇර කතා නොකර සිටීමෙන් ඉස්තන ගෞරවය සහ තමයි යෝගාර්ථ ගෞරවය කරනවා කරනවා ඒ මතක කිරීම සමග උදේවගේ උදාරේ සමාජයයි සම්බන්ධ වෙච්ච සිල් දනාකරන දේවල් Thank you.